අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නියතමානී කම එම නැත්නම් නියතමානී කියන ගුණය අපගේ තපස් ජීවිතයට ගුණයක් වශයෙන් වඩා ගන්න කොහොමද? නියතමානිකම තුලින් අපගේ තපස් ජීවිතය පාරමිතාව සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන කාරණාව. නියතමානී භාවය කියලා කියන්නේ මාන්‍ය නැතිකම කියන එක තමයි ඒකේ අර්ථය. මාන්‍යෙන් තොර වුණාම මාන්‍ය කියන ඒ මමත්වයෙන් නිදහස් වුණාම තමයි මේ නියතමානිකම කියන ඒ ಗುಣධර්මයේ පීටන්නේ. අද අපේ තපස් ජීවිතයේ ගොඩාක් පිරියෙන්න අපේ තපස් ජීවිතයේ ගොඩාක් තැන්වල වැරදෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ නියතමානිකම නැතිකම. එහෙම නැත්නම් මාන්නය. මේ මමත්වය කියන මේ ස්වභාවය අපගේ දෛනික ගැටයුතු වල එදිනෙදා ප්‍රගුණ වෙන ස්වභාවයකුත් යම් යම් අවස්ථාවන් වලදී අපිව උම්මත්තක කරන ස්වභාවයකුත් දකිනු ලබනවා. හොඳම උදාහරණයක් තමයි අපි මේ නාම රූප දිහා දකිනකොට අනන්ත අප්‍රමාණ මම දැක්කා මා විසින් දැක්කා කියන ඒ ඒ తত্ত্বය අපේ මනස තුළ ඇතිවීම. ඒකට අපි කියනවා මමත්වය. එහෙම නැත්නම් මාන්නය කියන එක. කොහොමද නියතමානිකමෙන් දකින්නේ මාන්නයෙන් නැතුව දකින්නේ කියලා හෙව්වොත් මම දැක්කේ නෑ මට පෙනුණා. මම පෙනුණ බව විතරක් දන්නවා. එනම් පෙනුනයි කියලා කියනකොට පුද්ගලයෙක් නෑ. ඒක නියතමානී දර්ශනයක්. යමක් මම දැක්කයි කියලා හිතනවා නම් දකින්න කෙනෙක් ඉන්නවා මමත්වයේ තියෙන. ඒ කියන්නේ එතන නියතමානිකම නෑ. එනම් මේ ගුණය අපි මේ දකින සෑම දර්ශනයක් තුළම පවතින ස්වභාවයක්. අපි ලෝකය අනන්ත අප්‍රමාණ දැකලා තියෙන්නේ මමත්වය තුලින්, පුද්ගලයා තුලින්. මේ මාන්‍ය ස්වභාවය අපේ ජීවිතයේ දෛනිකව හැමදාම පුරුදු පුහුණු වෙන සෑම ගුණධර්මයක් එක්කම මේකත් වැඩෙනවා. මම සුවපත් වේවා මම නිදුක් වේවා මම නිරෝගී වේවා කියලා අපේ භාවනා වඩන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මේ භාවනා හැම වඩන අවස්ථාවක් තුළම අපි අපේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනවා අපි විතරක් සුවපත් වෙලා හිටියොත් ඇති, අපි විතරක් නිරෝගී වෙලා හිටියොත් ඇති, අපි විතරක් නිදුක් වෙලා හිටියොත් ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා පතනවා. මේ හැම දේ තුලින්ම මේ හැම වචනයක් තුලින්ම ඒ හැම සිතුවිල්ලක් තුලම අපගේ මාන්නය තමයි ප්‍රගුණ වෙන්නේ. අපේ මමත්වය අපි දන්නේම නැතුව වැඩෙනවා. එනම් මේ නියතමානිකම කොහොමද වඩාගන්නේ? ඒ නියතමානිකම තුලින් ඒ මාන්නේ නැති ස්වභාවය අපි තුල අටගන්නේ කොහොමද කියන ඒ ධර්මතාවයේ සෑම තාපසයකම දැනගත යුතුයි. යමක් දෙනකොට අපි මම දුන්නා කියනකොට දැන් මාන්නේ ඇති වෙනවා. අනන්ත අප්‍රමාණ අද දාන පාරමිතා පුරන බෝධිසත්වරු හැමෝටම වැරදිච්ච තැනක තෝක. තුන්තරා බෝධියකින් එකක් වතනවා. හැමෝම කියනවා නිවන් දකින්න ඕනේ සතර දුකයි කියලා පින්කණුත් කරනවා. ඒ හැම දේ තුලින්ම මම කලාය මා විසින් මෙසේ සිදු කලාය කියන தত্ত্বය ඇති කරන හැම මොහොතෙම ඒක අත්තරීමට දෙන දානයක් නෙමෙයි ඒක මාන්නයට දෙන දානයක්. අපි තමයි ඒක හදලා දුන්නේ. අපි තමයි ඒක නිර්මාණය කළේ. අපි තමයි මේ සම්බන්ධයෙන් වියදම් කළේ. අපේ පින්කමක් තමයි අන්න ආවල් නිර්මාණය ගොඩනැගිල්ල කියලා අපි කිව්වාම ඒ හැම දෙයක් තුළින්ම මමත්වය එහෙම නැත්නම් මාන්නය තියෙනවා. අනන්ත අප්‍රමාණ අපගේ සිටිවිලි වල මට මේක තේරෙනවා. මම මේක තේරුම් ගත්තා. මට මේක ප්‍රත්‍යක්ෂ වුණා කියන දේ තුලිනුත් මාන්නය හැදෙනවා. එහෙනම් අපි මේ වඩන ಗುಣධර්ම වලින් අපට යම් යම් දේවල් ගැඹුරෙන් තේරෙන්න පටන් ගත්තාම අපි යම් යම් කාරණා මේ නාම රූප වල සැඟවිච්ච දේවල් තේරුම් ගත්තාම ඒ තේරුම් ගත්ත කාරණාව තුළින් පුද්ගලයා කදාගෙන මාන්නයක් අදාගෙන ඒ තුළින් මුලාවටපත් වෙනවා මේ සෑම தත්වයක්ම අපගේ ජීවිතයේ දෛනිකව පවතින දේවල් අපි හිතට අවංකවම පැයක් විතර වාඩි වෙලා කණ්ණාඩිය දිලා Taman දිහා බලාගෙන Tamanගේ ප්‍රශ්න කෙරුවොත් තම Tamanට තේරෙනවා Tamanගේ අඩුපාඩුකම් කොච්චර තියෙනවද කියලා. කණ්ණාඩිය බලනකොට තමයි Tamanට තේරෙන්නේ මම මේ තරම් දුස්සීල කෙනෙක්ද එහෙම නැත්නම් මේ තරම් දුස්චරිතයක්ද කියලා. ඇයි මම ඉතුවාකාරකමෙන් උඩඟුකමෙන් ආංකාරකමෙන් කටයුතු කරන හැම මොහොතක් ගානේ මම ප්‍රගුණ කරලා තියෙන මගේ මාන්නය නෙමෙයිද මමත්වය නෙමෙයිද එහෙනම් මේ සෑම අවස්ථාවක් තුළම මම පැමිණියේ පුද්ගලයා නැති කරන්න. රහත් වෙනවා, පසේ බුදු වෙනවා, සම්බුද්ධ වෙනවා කියලා කියන්නේ පුද්ගලයා නැති කරනවා කියන එක නේද? නමුත් අපි දන්නවනේ මේ ලෝකේ පුද්ගලයේ සත්වයක් නැහැ කියලා. පුද්ගලයේ සත්වයක් නැත්තම් මේ පුද්ගලයා සත්වයා කොහොමද මෙතන නිර්මාණය වෙන්නේ? ඒ නිර්මාණය වෙන්නේ මේ පටවියාපෝ තේජ වායෝ කියන මේ සතරමා භූතත් එක්ක ඒ සතර මහා භූත වලින් නිර්මාණ වෙච්ච නාම රූප එක්ක මේ ඇසකන දිවනාසය සමසිත ගනුදෙනු කරනකොට අන්න එතන පොඩි දෝෂයක් තියෙනවා. ඒ තුලින් තමයි මේ මමත්වය හැදෙන්නේ. එහෙනම් මොකද්ද මේ ප්‍රශ්නය කියලා බලනකොට දකින්නකොට මට පේනවා නෙමෙයි මම දැක්කා කියන එකක් හදනවා අන්න ඒ මම දැක්කා කියන දේ තුලින් මමත්වයක් හැදෙනවා ඇසෙන ශබ්ද හැම එකක් තුලින්ම මට ඇසෙනවා කිනක තුලින් මාන්නේ නැති වෙලා නියතමානිකම හැදෙනවා මට හැවුනා මම ආගත්තා අසුවලා මෙම කිව්වා අසුවලා තමයි මට බැන්නේ අසුවලා නිඳා කළේ අසුවලා මට ප්‍රශංසා කළේ කියලා අන්නම් මේ දේ මට උනා කියලා මම ගන්නකොට එතන මාන්නේ හැදෙනවා මමත්වය හැදෙනවා එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ අපි පුරුදු පුහුණු වෙලා ඉන්නේ හැම දෙයක්ම මට වුණාය මට පෙනුණාය මම දැසුවාය කියලා මම මම කියන ස්වභාවයෙන් ගන්න තාක්කල් මේ නියතමානී ගුණය ඇදෙන්නේ නැහැ ඒක හැදෙන්නේ නැතුව සම්මා දිට්ඨියටපත් වෙන්න බෑ පුද්ගලයා ඉන්න තාක්කල් පුතුජනයි එතකොට පුද්ගලයා නැති වුණ සම්මාදිට්ඨියටපත් වෙනවා නම් එතකොට පුද්ගලයා නැතුව අපි කොහොමද ඊළඟ ඵලයට යන්නේ පුද්ගලයා නැති වුණාම ඔක්කොම එකපාරට වෙන්න එපාය නෑ සෝවාන් ඵලයේදී පුද්ගලයා 125ක් නැති වෙනවා සකු르දාගාමි ඵලයේදී පුද්ගලයා 150ක් නිදාස් වෙනවා අනාගාමි ඵලයේදී පුද්ගලයා 175ක් නිදාස් වෙනවා රාත් ඵලයේදී තමයි පුද්ගලයා සත්වයා නැත්තම් කොහොමද තියෙන්නේ මොනවද එතන පවතින්නේ කියන ඒ යථාර්ථය තේරෙන්නේ එතකන් අපි පුද්ගලයේ සත්වයක් මේ ලෝකේ නෑ නෑ කියලා කොච්චර කිව්වත් පුද්ගලයෙක් ඉන්නවා ඇයි පුද්ගලයේ සත්වයක් නෑ කියලා කියන්නේ පුද්ගලයෙක් නේ ඒක දැනගත්තේ කවුද? ඒකත් පුද්ගලයෙක් නෙමෙයිද? ඒ කියන්නේ පුද්ගලයේ සත්වයේ ලෝකයේ කිසිම තැනක නැහැ කියලා කියනකොටත් එතන පුද්ගලයෙක් නයි. ඒක කියන කෙනා පුද්ගලයෙක්. එහෙනම් අපි ඉතාලගෙන ඉන්නවා මේ ලෝකේ අපට හරි ගියා අපට හරි ගියා කියලා. හරි ගියා නම් කොයි සෝවාන් ඵලය? ඇයි සෝවාන් ඥානෙ තාම Tamanට පහළ වුනේ නැත්තේ? මේ ප්‍රශ්නේ Taman අහන්න එපාය. එහෙනම් අපට වැරදිච්ච එකට සාක්ෂිය තමයි තාම අපිටල ඒ මාර්ගඵල ඥානෙ නැති එක. අපි තුල ඒ අවබෝධය පාළ නොවෙච්ච එක එහෙනම් ඒ අවබෝධය නැත්තම් අපි පිළිගන්න ඕනේ අපි අවංක වෙන්න ඕනේ තාම ඒ කියන තැනට මං ඇවිල්ලා නැහැ එහෙනම් මට අරි ගිහිල්ලා නෙමෙයි මට වැරදිලා තියෙනවා මට වැරදිච්ච බව මම දන්නේ නැහැ මගේ උම්මත්තක ස්වභාවය එහෙනම් අපි සම්මා දිට්ඨිය වඩනවායි කියලා කියන්නේ නියතමානිකම වඩනවා කියන එක. මිත්‍යා දෘෂ්ටිය වඩනවායි කියලා කියන්නේ මාන්නය වඩනවා කියන එක. එහෙනම් මෙච්චර කාලයක් අරක ලස්සනයි මේක ලස්සන ලස්සන කියන එක දැනෙන්නේ කොහොමද දන්නේ? ලස්සනයි කියන එක එයාට ආවේ කොහොමද දන්නේ? එතන සතෙක් ඉන්නව නේද? අපි මේ ලෝකේ බල්ලු බලල්ලු පූසෝ සර්පයෝ මුන් ඔක්කොම සත්තු වනේට අපි හරන් ඉන්නවා. හැබැයි සිව්පාව විතරක් නෙමෙයි දෙපාවක් සතෙක් තමයි. දෙපාව කිව්වේ මිනිසයාට අපි කියනවා මිනිස් සත්වයා කියලා. එනම් මේ මනුෂ්‍ය සත්වයාත් මේ ලෝකේ යම්කිසි පුද්ගල ස්වභාවයක් අදාගෙන අනිත් සත්තු වාගේ සසර දුක ඉමි කරගෙන භවගාමි වෙලා අපි දකින හැම දෙයක් තුළින්ම අපට බව හැදෙනවා කියලා අපි අවංකවම දන්නවා ඇයි අපි දකින දේවල් වලට කැළඹෙනකොට අපි දන්නේ නැද්ද මට තරහා ගියා කියලා යමක් දකිනකොට රාගය ඇති වෙනකොට තමන්ගේ හිත දන්නේ නැද්ද තමන්ට රාගයක් ඇති වුණයි කියලා යමක් දැක්කාම වටිනවා ලස්සනයි කියනකොට Taman දන්නේ නැද්ද? Tamanට ලෝභයක් ඇති උනායි කියලා. මේ ලෝභ දේශ රාග වෛරවලින් නේද Tamanට බව හැදෙන්නේ. එහෙනම් Tamanට බව හැදෙන බව දැනගෙනත් ඒක නවත්තන්නේ නැහැ කියලා කියන්නේ. එයා තුළ තාම පුද්ගලයා ඉන්නවා. එහෙනම් මේ ආර්ය මාර්ගය තුළ යන මේ ගමනේදී මේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ හැම දෙයක්ම අත්හැරියොත් නිවන් දකින්නවා අත්හරින්නේ කොහමද අල්ලාගෙන ඉන්න පුද්ගලයා ඉන්න තාක්කල් අපි කොච්චර අත්හරින්න හැදුවත් අපට අත්හරින්න පුළුවන් කමක් නැහැ. අපගේ ජීවිත ආසාව පවා පුද්ගලයෙක් වශයෙන් ඉන්නවා ඒ පුද්ගලයා නැති වෙන තාක්කල් මේ හඩුව හැදෙන්නේ එනම් මේ සංසාර යන මේ ගමන තුල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි තමකම රැකගෙන ඉන්න එක. එම නැත්නම් ආත්මගරුත්වය රැකගන්න එක. නින්දාව අපකීර්ති අගෞරවයට අපි කැමති නෑ. මිනිස්සු ඉස්සර අපිට සමච්චලයටපත් වෙන්න කැමති නෑ. අපාස කරනවට කැමති නෑ. මිනිස්සු ඉදිරියේ ලැජ්ජා වෙන්න කැමති නෑ. මේ ඔක්කොම තැන්වල ඉන්නේ පුද්ගලයා මාන්නය. ඒ හැම දෙයකම වරොත්තු දෙන සිත හෙනකන් අපට සම්මාදිට්ඨිය ලැබෙන්නේ යම්කිසි තැනක නින්දාවක් ලැබෙනකොට පලා යනවා එයා පලා ඒ නින්දාවෙන් නෙමෙයි එයාගේ මාන්නෙන් එයා පලා ඒ මාන්නේ නිසා තමයි යාට පලා යන්න සිද්ධ වුනේ. අපහාසයක් ලැබෙනකොට අපහාසයෙන් එයා පලා යන්නේ නැහැ. එයා පලා යන්නේ එයාගේ මාන්නය නිසා. නින්දාව ලැබෙනකොට එයා පලා යන්න උත්සාහ කරන්නේ නින්දාව නෙමෙයි එයාගේ මාන්නයට. එහෙනම් මේ සෑම මොහොතෙම අපි ප්‍රතිචාර දක්වන්නේ අපේ මාන්නය නිසා කින ඒ අවබෝධය අපට නැත්නම් අපි ප්‍රතිචාර දක්වන එක නවත්තන්න ඒ කියන්නේ අපි කෙරෙන්න හරින්නේ කරන තැන ඉන්නේ එහෙනම් දකින්න හැම දෙයක් තුලින්ම අපේ මාන්නය වැඩෙනවා කියන එක අපි දැනගන්නට ඕනේ. ඇයෙන සෑම શબ્දයක් තුළින්ම අපේ මාන්නය වැඩෙනවා කියන එක අපි දැනගන්න ඕනේ. කතා කරන වචන ටික හොඳට පටිගත කරලා ඒක නැවත දාලා බලන්න. අපි ගැන අපි ಗುಣ කියන කතන්දර කොච්චරද කියලා. ඒ කාලේ අපි රස්සාව කරනකොට උදේ ඉඳලා රෑ වෙනකම් කොහොම රුපියල් 10000ක් විතර අම්බ කරනවා. ඒ පොලේ වැඩ කළා, මේ පොලේ වැඩ කළා, ආවල් ආයතනේ වැඩ කළා, ආවල් ආයතනේ වැඩ කළා. අපි මෙච්චර මාංශයලා අම්බ කළා මේ මේ කෙරුවාවල් කෙරුවයි කියලා මේ මැරිච්ච ජීවිතයක් ගැන නෙමෙයිද කතා කරන්නේ. අතීත කාලය කියලා කියන්නේම මැරුණ කාලය. අනාගත කාලය කියලා කියන්නේ ඉපදෙන්න ඉන්න කාලය. එතකොට බඩේ ඉන්න ළමයාට නැකත් හදන්නේ කොහමද? මැරිච්ච මිනිසයාට උත්සව ගන්නෙ කොහමද? ඒ මිනිසයා මලා. මේ මිනිසයා ඉපදිලා නැහැ. ඉපදිච්ච නැති මිනිසයාට උපන්දිනයක් නැහැ. ඒ මිනිසයාට ගන්න කිසිම මංගල්‍යයක් නැහැ. තාම ඉපදිලා නැහැ. එහෙනම් අපි මෙච්චර කාලයක් නඩත්තු කරලා තියෙන්නේ අපේ මැරිච්ච මානසිකත්වයයි. ඉපදෙන්න තියෙන අනාගත මානසිකත්වයයි නේද? අනන්ත අප්‍රමාණ අපි පිළිගන්න කැමති නෑ. මේ වර්තමානයේ මට ඇවිද ගන්න බෑ. වර්තමානයේ දනිස් වලට පණ නෑ. වර්තමානයේ මම මේ තරම් අසරණ වෙච්ච දුර්වල වෙච්ච රෝගියෙක් කියන මේ වර්තමාන தත්ත්වය අපි තේරුම් ගන්න කැමති නෑ. අපි කැමති තාම 16යි මාස දෙකයි කියන අර තරුණ කාලෙට. ඒ කාලේ මම කකුල් වලින් නෙමෙයි අත් වලින් පොල්ගත් නැගිය කියලා කියන. හැබැයි දැන් පඩිපෙළ නැග ගන්න බෑ. හැබැයි මේ වර්තමානයේ අපි ඉන්න කැමති නෑ. සියලු බුදුවරුන්ගේ දේශනාව වර්තමාන මොහොත තුළ ඉන්න කියලා මානනී වර්තමානය තුළ පවතින එහෙනම් අපි වර්තමානයේ පවතින නැතුව අතීතයේ පවතිනවා නම් අපි තාම මැරිච්ච යුගයේ පවතින කට්ටියක් නෙමෙයිද අනාගත ලෝක මවාගෙන ආවල් කාලේ මම මේක කරනවා ආවල් කාලේ මේක කරනවා ආවල් කාලේ මම මේ විදිහට ඉන්නවා ආවල් කාලේ ගත කරන්නේ මෙන්න මේ වගේ ජීවිතයක් මේ කාලේ වෙනකොට මාර්ගඵලයකටපත් වෙනවයි කියලා ඒ අනාගත ලෝක හදාගෙන ඇති වෙන්න කලින් ඇති වුණාය කියන මානසිකත්වයෙන් ලැබෙන්න කලින් ලැබුණාය කියන මානසිකත්වයෙන් දියුණු කරන්න කලින් දියුණු කළාය කියන මානසිකත්වයෙන් අපි උම්මත්තක වෙලා ජීවත් වෙන්නේ නැද්ද? මේ ඔක්කොම මාන්නයේ ප්‍රතිඵල මේවා තියෙනවා නම් ඒ හැම තැනම පෙන්වන්නේ මාන්නය තියෙනවා කියන එක. වඩපු නැතිකොට වැඩුවයි කියලා හිතන්නේ යාගේ මාන්නේ නිසා කියන එකයි තේරෙන්නේ නැත්තේ. කාලේ එන්න කලින් ඒ කාලය තුල මේ මේ දේවල් භුක්ති විඳිනවායේ කියලා මානසික වින්දනයක් ලබන්නේ ඒ පුද්ගලයෙක් ඉන්න නිසා නෙමෙයිද බලාපොරොත්තු තාම තියෙන නිසා නෙමෙයිද මේ අඩුපාඩු තේරුම් ගන්නට අවශ්‍යයි අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අසකන දිවනාසය සමසිතෙන් අපි වඩලා තින්නේ මාන්නයයි මමත්වයයි ඊතුවක්කාරකමයි කියන මේ යථාර්ථය අපි තේරුම් ගන්න නැතුව අපි තානිටි අපි තපස්කමක් කරනවා අපි යෝගිවරුවලා භාවනා කළා අපි පැවිදි වෙලා තිසරණ සරණ ගියා තිසරණ සරණ යනවා කියන මාන්නයත් අපි දියුණු කරලා තියෙනවා මෙච්චර කාලක් පැවිදිකම කළා ඒක මාන්නයක් නෙමෙයිද කාලයකින් භික්ෂුවක් හම්බ වුණා. ඒ භික්ෂුව අවුරුදු දෙකක් විතර වෙනවා පැවිදි වෙලා. ඒ භික්ෂුව මට කතා කරනකොට කිව්වා ස්වාමිනී මොකවත් කරන්න නැතුව මේ මානකම කරගෙන මේ මින් එකක් යාපතක් නෙමෙයිද? ඒ ඒ යාපත නෙමෙයි. ඒ තුලින් එයා මාන්නයක් හදලා මොකවත් වඩන්න ඕනේ මෙන්න මේම හිටියත් ඒකත් ලොකු දෙයක් කියලා එයා මාන්නයක් හදලා එතන මමත්වයක් තියෙනවා. ඒ කියන්නේ අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි කියන එක නෙමෙයිද? පංචකාම ලෝකයේ පංචකාම පිනෝ පිනව කාම ලෝකයේ පෙරලි පෙරලි ඉන්න අයට වඩා මේ විදිහටවත් ඉන්නවා නම් මම කොච්චර ශ්‍රේෂ්ඨද කියලා එයාට වටිනාකමක් දීලා එයාට පුද්ගල ස්වභාවයක් දීලා ඒ තුලින් එයා මමත්වයක් අදාගෙන ඉන්නවා මම මේ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා එහෙනම් මේ මේ ලෝකේ අපි ජීවත් වෙනකොට දන්නේම නැතුව අපට වැරදෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මම මෙතනට ආවා නමුත් මෙතනට හදාලා වැඩේ කළාද? මම සාසනයට ආවේ කුමක් සඳහාද සසරෙන් එතර වෙන්න එහෙනම් මම රාත් උනාද තාම නෑ එහෙනම් ඒක හැදෙන්නේ නැතුව වෙන දේවල් වලින් එයා සිත සන්තෝෂ කරගන්නවයි කියලා කියන්නේ එයා කියන ඉලක්කයට යන්නේ නැහැ කියන එක නේද යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් ඉලක්ක කළාම ඒ ඉලක්කයට යනකම් පිරිණිවෙනකම් එයා නොපසු බටවීරයෙන් යන්නට ඕනේ. කිසිම මොහතක පසුබෑමක් තියෙන්න බෑ. එහෙනම් සේනාසනේදී ආ දැකලා අනේ ලස්සන සේනාසනයක් මේ සේනාසනේ නිකන් හිටියත් ඇති කියනවා නම් ඒ කියන්නේ යාගේ ඉලක්කේ වැරදුනා. එතන මාන්නයක් ඇති කරගත්තා. මේ தත්ත්වයෙන් මම හින්න එක මට වටිනවා කියලා පුද්ගල ස්වභාවයක් ඇති කරගත්තා. වත්පිළිවෙත් ටික කරගෙන මම මේ වත්පිළිවෙත් ටික හරි මේ මේ සංසාරය හරියට පුරනවායි කියලා කියනකොට එයා ආවේ සසර දුකෙන් එතර වෙන්න නම් දුක ඇති වෙන්න හේතුව කෙලෙස් නම් අවංකවම එයාගේ කෙලෙස් එයාට තේරෙනවා නම් ගුරුවරයෙක් මොකටද එයාගේ කෙලෙස් එයාට නිරෝධ කරන්න එහෙනම් කෙලෙස් හදන්න නැතුව වත්පිළිවෙත් වලට සීමා වෙනවායි කියන්නේ එයා ඒක තුලින් මාන්නයක් හදනවා අනිත් අයට වඩා මම ශ්‍රේෂ්ඨයි අනිත් අයට වඩා වත්පිළිවෙත් වලට ශ්‍රේෂ්ඨයි අනිත් අයට වඩා මම යුතුයකම් වගකීම් වලට ශ්‍රේෂ්ඨයි. දැන් එයාට වටිනාකමක් ලැබිලා ඒ තුලින් මාන්නයක් ඇදිලා. එහෙනම් සැබෑ තපස්වරයෙක් තුල සැබෑ මානසිකත්වය කුමක්ද කියලා ඇහුවාම යෝගියා තුල මාන්නය තිබුණත් තාපසයා තුල මුනිවරයා තුල මාන්නය නැහැ. එහෙනම් ඒ අයගෙන් ආනකොට ඒ උත්තමයෝ කියනවා අනේ ගාකාලා ගස්යට පුදින මට මොන මාන්නයක්ද? මොන පුද්ගල ස්වභාවයක්ද මමත් අර පාර යන බල්ලත් එකයි ඇයි ඒ බල්ලා ඉන්නේ තේ තත්ත්වෙමයි මමත් ඒ වගේ බල්ලෙක් තමයි බලන්න එයාගේ මානසිකත්වය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා එයාගේ වටිනාකම එයා දීලා තින්නේ සුණගේකට කිසිම වටිනාකමක් නැහැ. නමුත් ලෝකෙම මිනිස්සු සාදු කියලාට වඳිනවා. ඒ තරම් ශ්‍රේෂ්ඨ උත්මයෙක් පිණ්ඩපාතේ වඩින හිර්දියෙන් ඒ වඩිනකොටත් ඒ උත්මයා දන්නවා මම හිඟා කාලා ජීවත් වෙන හිඟන්නේ මේ ලෝකේ කිසිම වත්කමක් නැති යන්නේනමක් නැති අන්ත අසරණ වෙච්ච යාචිකේ දුගියෙක් මගියෙක් කියන ඒ මානසිකත්වයෙන් ඉල්ලාගෙන කාලා වැව් වලින් වතුර බීලා සන්තෝෂෙන් ඉන්නවා එන්න අන්න එතනට එන්න පුළුවන් නම් එදාට තමයි අපේ නියතමානිකම ඇදලා තියෙන්නේ. එහෙනම් මානකමට අපි වටිනාකමක් දීලා තියෙනවා මට පෝජනීය ස්වභාවයක් දීලා තියෙනවා කියන්නේ ඒ තුළින් මාන්නයක් නෙවෙයිද මේ නඩත්තු කරන්නේ හාන්දරෝ කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් තාපසයා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. එයා ගොලා ශ්‍රේෂ්ඨ කෙනෙක්. එයා වටිනා කෙනෙක්. කිසිම කෙනෙකුට යටත් වෙන්නේ කිසිම කෙනෙකුට කීකරු වෙන්නේ එයා මා හමුතු විදියට ඉන්න කෙනෙක්. එයාට මේ ලෝකෙ හැමෝම වඳින්න ඕනේ. කිසිම කෙනෙකුට එයා නැකිටින්නේ නැහැ කියලා අපි එකක් අදාගෙන ඉන්නවා නම් ඒක අපේ උම්මත්තක ස්වභාවය නෙමෙයිද? ඒක තමයි මාන්නේ උපරිමය. සාරිපුත්ත මහරහතන් වහන්සේට අත්වරුදු පුංචි ඒ සාමණේර ස්වාමින් වහන්සේට වර්ධපිලි අරගෙන වඳින්න පුළුවන් නම් වස් 38ක් විතර වයස තින මානායක ඒ පෝටලයේ තෙරනමට ඒ 12 අවුරුදු රාතන් වහන්සේට දනනමලා දනගාල පසඟ පීඨව වැඳලා নমස්කාර වෙලා උන්වහන්සේගෙන් කමඨාන් ගන්න පුළුවන් නම් අන්න එදා තිබුණා නේද නියතමානිකම අද අපේ හඩුව අපිට වඩා වැඩි හිටියෙ පෙන්නන කොටත් අපිට දරා ගන්න බැරි නම් ඒ නියතමානිකම ගෑවිලාවත් නැහැ කියලා ඔප්පු වෙනව නේද? එහෙනම් එදා පුංචි කෙනෙක් ඇවිල්ලා අපට අවවාද කරනකොට උපදෙස් දෙනකොට බොහොම ශ්‍රද්ධාවෙන් සාදු කියලා වැඳලා ඒක පිළිහරගෙන නියතමානිකමෙන් වැරද්ද හදා ගන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන අර පුංචි සාමණේර කෙනෙක්ට ස්වාමිනී ගොඩාක් පිං ඔබ වහන්සේ මගේ වරද හදලා දුන්නට කියලා සිවුරේ ඒ අඩුව පෙන්වන්නේ නැවත සිවුර හරියට පිළිවෙලට එතනම හදාගෙන පොරවගෙන දැන් හරියද කියලා ඇහුවාම ඔව් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් සිවුර හරි දැන් බිම වදින්නේ නැහැ කිව්වම ඒමයි ස්වාමීනි ගොඩාක් පිං කියලා උන්වහන්සේ වඩිනවා බලන්නේ නියතමානිකම කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. ඇයි අපේ හඩුව අනිත් අය පෙන්නකොට අපි එහෙම නියතමානි වෙන්නේ නැත්තේ? අපේ අඩුපාඩුකම් යම්කිසි කෙනෙක් අවවාද කරනකොට අපි නියතමානි වෙන්නේ නැත්තේ? යම්කිසි කෙනෙක් අපේ තියෙන දුර්වලකම් පෙන්නකොට අපි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ වාගේ පුතිජන ස්වභාවයෙන් හිටපු ඒ පෝටලේ ඒ මහා තෙරණම වාගේ නියතමානි වෙන්නේ නැත්තේ ඇයි කියලා අපෙන් අහන්නට ඕනේ. ඒ ඇයි කියලා අහනකොට අපේ තුලින්ම අපට උත්තරයක් ලැබෙනවා. ඒ තමයි Taman තුල තියෙන මාන්නය තමයි ඒ එතන ඒ එකඟතාවයටපත් වෙන්නේ නැත්තේ. අපි කැමති නෑ අපේ හඩුව පෙන්නනවට, අපි කැමති නෑ අපේ දුර්වලකම් එළි වෙනවට, අපි කැමති නෑ අපේ අඩුපාඩුකම් ප්‍රසිද්ධිය අනිත් අය ඉදිරියේ කියාපානවට. ඇයි අපේ පුද්ගල ස්වභාවය මාන්නේ අපි නඩත්තු කරන්නට ඕනේ, ආත්මගරුත්වය රැක ගන්නට ඕනේ. ඒ මානසිකත්වයේ තියෙන තාක්කල් සෝවන් වෙන්නේ නෑ කවුරුත්. සෝවන් වෙච්ච කවු කාගේ ළඟවත් ඔය කියන මානසිකත්වේ නෑ. එහෙනම් එදා සෝවාන් වෙච්ච ජීපින්වතුන් හිටියා මොනතරම් නියතමානිද? ඒ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ නමං ඒ මහරහතන් වහන්සේට විසාකාවගේ මිනිබිරිය යම්කිසි වීලුවක් කරලා උන්වහන්සේ අමනාප වෙනවා ඒ පුංචි රහතන් වහන්සේට සාමණේර ස්වාමීන් වහන්සේට ඒ සිත හදන්න මොනතරම් වේසක් වුණාද ඒ විසාකාව කියන මා උපාසිකාව භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා ඒ පණිවිඩය කියලා උන්වහන්සේ ලව්වලා ඒ ස්වාමීන් වහන්සේට අවවාද අනුශාසනා දීලා ඒ සිත නැවත හදවලා උන්වහන්සේගේ අමනාපයට අර පුංචි ඒ වරදට ඒ දරුවා ගෙනල්ලා වන්දවලා සමාවරගෙන රාත්තුන කෙනෙකුට කෙලසක් නැහැ. ඇයි එච්චර මාන්සියන්නේ රාත් වෙලා හිටියත් උන්වහන්සේට වීලු කරලා මෙයා කරගත්ත විශාල අකුසලයක්. ඒ අකුසලයෙන් බේර ගන්නට ඕනේ. උන්වහන්සේගේ සිතින් ඒකට අනුකම්පාවෙන් සමාවාය දෙන්නට ඕනේ. එහෙනම් ඒ තරම් ශ්‍රේෂ්ඨ ලෙස ඇසුරුනා නම් අද අපේ ಗುಣධර්මවල ඒ ශ්‍රේෂ්ඨත්වේ නෑ නේද? කවුරු හරි කෙනෙක් අඩුවක් කිව්වාම එයාව නිඳා කරනවා. එයාව සේනාසනයෙන් එලවනකම් අපට කිසිම විවේකයක් නෑ. ඇයි? ලොකුආඳුරන්ගේ අඩුවක් පෙන්නවා. ඒ ලොකුආඳුරන්ගේ අඩුව පෙන්නපු නිසා එයා සුදුසු නෑ මෙතනින් පන්නලා මිසක් නවතින්නේ නෑ කියලා හැම තැනින්ම පීඩන දීලා දීලා ඒ භික්ෂුව එතනින් නැරපලා දානවා. කවදාවත් Tamanගේ හඩුව Taman අදාගන්නෙත් නෑ වෙන කෙනෙක් හඩුව පෙන්නනවට ඉඩ දෙන්නෙත් නෑ ඒ කියන්නේ එයාගේ මාන්නෙන් එයා කොච්චර උම්මත්තකෙක් වෙලාද එහෙනම් මේ වගේ වර්තමාන තත්ත්වයන් අපි තුල අනන්ත අප්‍රමාණ පවතිනවා මේ දකින හැම දෙයක් තුළින්ම තමා මාන්නයක් හදනවා තවත් සමහර අය ළඟ තියෙන මාන්නය තමයි දකින හැම දෙයක් තුළින්ම හඩුවක් දකින එක. වාලයක් දැක්කම වාලේ හඩුවක් දකින බලන්නකො මේ කිසිම දෙයක් පිළිවෙලක් නැහනේ. සත්තු සර්පයන් රිංගන විදියට මේ හැම තැනම ඉල් තියලා හදලා තිනවා. ඒ කියන්නේ එයා ජීවිතේ රැකගන්න එයා වෑයම් කරනවා. එයාගේ ජීවිත ආරක්ෂාවට අර නිකන් ඉන්න මිනිස්සු තලනවා. ඒ කියන්නේ එයා තාම උම්මත්තක මාන්නය තියෙන කෙනෙක්. දොරවල් හරියට වැහෙන්නේ ඒකටත් බයිනවා. ඇයි? දොරවල් නැතුව ගල්ලෙන් වල ලක්ෂ ගණන් ස්වාමින්වහන්සේලා වැඩ හිටියේ නැද්ද? අදත් ලංකාවේ ගොඩාක් සේනාසනවල ඒ රාතන් වහන්සේලා වැඩ හිටියා ස්වාමින් වහන්සේලා වැඩ හිටියා පුරාණ විහාර කියන කිසිම තැනක දොරවල් තිබිලා නැහැ කටාරම් විතරයි තිබිලා තියෙන්නේ එහෙනම් කිසිම දොරක් බිත්තියක් නැතුව ඉන්න පුළුවන් තැනක මෙච්චර බිත්ති දාලා අමාරුවෙන් හරි වාගන්න දොරකුත් තියෙනකොට සෑයීමටපත් වෙන්නේ නැහැ කියලා කියන්නේ එදා ඒ ලෙන්වල වාසය කරපු ස්වාමින් වහන්සේලාට සාපේක්ෂව මගේ මාන්නය මේ ලෝකෙම පළවෙනියා වෙලා නෙමෙයිද එහෙනම් අපේ ජීවිතය තුළ සෑම දෙයක් තුළම අපි කලබල වෙනවා, අපාස කරනවා. අපිට පඩු ගන්නකොට පාට ටිකක් වෙනස් වුණාම තරහා ගන්නවා. බලන්න තව පොඩ්ඩක් මේක වෙනස් කරන්න තිබුණනේ. දුඹුරු පාට වැඩි කරන්න තිබුණනේ. කළු පාට අඩු කරන්න තිබුණනේ. මං කැමැතිම පාට අරක බලන්නකෝ මේක සම්පූර්ණ වෙනස් කරලා කියලා. දැන් උම්මත් එකේ කාගේ තරහා ගන්න නැද්ද? වචනයක් නොකියුවත් ඒ පාට වෙනස් වුණා කියන එක තුලින් Tamange සිත තුල කොඳුරන් නැද්ද? ඒ කියන්නේ එයා තාම මාන්නෙන් ඉන්නවා. එයා තුල නඩත්තුවක් තියෙනවා. එයා මේ ලෝකයේ හැමදේම නඩත්තු කරන කෙනෙක්. සිවුරට පඩුවල පාට වෙනස් කරනකොට මෙච්චර මාන්නයක් ඇති වෙනවා ඒ වාලේ පොඩ්ඩක් තෙමෙනකොට මෙච්චර මාන්නයක් ඇති වෙනවා එහෙනම් මේ ලෝකේ අපිට ඉන්න තැනකුත් නැහැ යන්නේන මකුත් නැහැ ඇයි අපේ මාන්නේ නඩත්තු කරන්න මේ ලෝකේ කිසිම තැනක් නැහැ එහෙනම් මාන්නේ නැත්තේකට මේ ලෝකේ හැමතැනම ඉන්න පුළුවන් මාන්නේ ඇත්තේකට මේ ලෝකේ කිසිම තැනක ඉන්න තැනක් නැහැ එහෙනම් අපි මෙච්චර කාලයක් තපස් ජීවිතයක් ගත කරනවායි කියලා අපේ නියතමානිකම නෙමෙයි වඩලා තියෙන්නේ මාන්න්‍ය අධිකකම. එහෙනම් මාන්න්‍ය වඩලා වඩලා අපේ ජීවිතේ මාන්න්‍ය කොච්චර දිනවද කියලා බැලුවාම ධර්මකාරණාවක් දැනගෙන අවබෝධයක් ඇති වුණාම දැන් මං ඉස්සර වාගේ නෙමෙයි ගොඩාක් මට තේරෙනවා කියලා ඒ ධර්මයේ තුලිනුත් මාන්න්‍ය හදන්න දැන් දක්ෂ වෙලා ඇයින හැම දෙයක් තුලින්ම මාන්න්‍ය වඩන්න දක්ෂ වෙලා පේන හැම දෙයක් තුළින්ම මාන්නය වඩන්න දක්ෂ වෙලා කතා කරන හැම වචනයකම අපි මාන්නය මිශ්‍ර කරනවා සමහර අය ඉන්නවා කතා කරන ගමන්ම තමන්ගේ ගුණත් කියනවා අපි දැන් එහෙම කතා කරලා අපි මේ විදිහට මේම වැඩ කරලා අපි මේම මේම කළා කියලා තමන් ගැන කතා කරගෙන ඉන්න ගමන් ඉමීසර එකක් කියනවා එක්තරා කාලයක අපිට මතකයි රුවන්වැලි සෑය හදනවා ඒ කාලේ අපි gadoluත් ඇද්දා දැන් ඒක මෙතනට අදාළ නැහැ අපි ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්ම පින්කම් කරපු කට්ටිය කියන ඒක දැනගන්න එපාය මිනිස්සු. ඒ නිසා අර කතාවත් එතනට හඳනවා. කටිනියක් කලත් නැතත් ඒක මිනිසුන්ට ප්‍රශ්නයක් නෑ. ඒක Tamanට සාපේක්ෂව පාරමිතාවේ ප්‍රශ්නයක්, දාන පාරමිතාවේ ප්‍රශ්නයක්, සීල පාරමිතාවේ ප්‍රශ්නයක්, කුසල් පාරමිතාවේ ප්‍රශ්නයක්. ඒක අපි අපේ ප්‍රශ්නයක් වුණාට අපි ඇල්බම් වගේ ෆොටෝ ගාලා ඒවා තියාගන්නේ නැද්ද? ඒව අනිත් අයට බලා ගන්න ඒවා යවන්නේ නැද්ද? එහෙම නැත්නම් කටිනේ බාර අරගෙන තව මාස තුනක් තියෙනවා කටිනේ කරන්න. හද ඉඳලාම කියනවා ආවල්තනේ කටිනේ අපි කරන්නේ. ආවල්තන කටිනේ අපි බාරගත්තේ. මේ කටිනේට අපි ඒක කරනවා මේක කරනවා ආවල් ගොඩ නැගිලා අලුත් වැඩියා කරනවායි කියලා උම්මත්තකේ වාගේ දකින දකින හැමෝටම කිය කිය ඇවිදින්නේ නැද්ද? ඒ කියන්නේ යා මාන්නයෙන් මත් වෙලා උම්මත්තකේ වාගේ ලබන අවුරුද්දේ කටින කරන්නේ මේ අවුරුද්දේ ඉඳලාම කියනවා ආවල් අවුරුද්දේ කටින කරන්නේ අපි ඊළඟ අවුරුද්දේ කටින බාරගත්තේ අපි කියලා මේ අවුරුද්දේ ඉඳලාම මාන්නය වඩන්නේ නැද්ද මේ හැම තැනම පුද්ගලයා ඉන්නවා මේ හැම තැනම උම්මත්තක ස්වභාවයෙන් තමයි අපි ජීවත් වෙන්නේ මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ අපේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන වලින් වැඩෙන්නේ නියතමානිකම නෙමෙයි මාන්නය එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම සෝවාන් වෙච්ච කෙනාට 125ක් ගියා කියලා කියන්නේ මාන්නය තව 75ක් තියෙනවා. ඒ කියන්නේ එයාත් මේ නියතමානිකම තව ගැඹුරට වඩන්නට ඕනේ. සකු르දාගාමි වෙච්ච කෙනා 150ක් නිදාස් වුණාට තවත් 50ක් තියෙනවා. එයා කරන පින්කම් හැමෝටම කියන්නේ එයාගේ හිතවත් කට්ටියට ಗುಣ වඩන කට්ටියට කියනවා අපි තමයි ආවල් දේ කරන්නේ. අපි විසින් තමයි ආවල් දේ කළේ. හැමෝටම කියන්නේ අන්න ඒ උම්මත්තක මාන්නේ නැහැ. හැබැයි මාන්නය තියෙනවා. ඒ තවත් 50ක් තියෙනවා 100ට යතුල. ඒ නිසා විශේෂ කට්ටියට වටිනා කට්ටියට කියනවා මෙන්න මේ මේ දේවල් කළා. මේ දේවල් කරන එක යාපත් නේද? මේ දේවල් සාසනය වෙනුවෙන් කළ යුතු නේද කියලා සාකච්ඡා කරනවා. ඒ තුලින් එයාගේ පින්කම වටිනාකමකින් යුක්තයි කියලා අනිත් අයට තේරුම් කරගන්න තේරුම් කරලා දෙන්න එයා උත්සාහ කරනවා. එයා කලේ සාසනයට නම් ඒකේ වටිනාකම් ආන්න තියෙන්නේ මොනවද? ඒ පින්කම් වල තියෙන යථාර්ථය දැනගන්න උත්සාහ කරන්නෙම ඒකේ වටිනාකම එයා දැනගන්නත් ඕනේ අනිත් අයට තේරුම් කර දෙන්නත් ඕනේ අපි මේ වගේ දේවල් කළා කියලා අනිත් අයට කියලා දෙන්න දැනුම් දෙන්න එයා කරන උපරවැටියක් මල්ලාසනයක් හැදුවා නම් ඒක හැදුවා පූජා කළා ඒක ඉවරයි. මල්ලාසන හැදුව නිසා බලන්න මොනතරම් මිනිස්සු අද මල්පාන් පූජා කරනවද කියලා අර මිනිසුන්ට ඇහෙන්න කිව්වා. එතකොට මේ මල්ලාසනේ හැදුවේ මෙයා කියන එක එයාට කියන්න අවස්ථාවක් ඒ තුලින් පාළ වෙනවා නේද? ඒතර මේ මිනිස්සු දැනගන්නවා මෙයා තමයි මේක හැදුවේ. ඒ කියන්නේ කෙලින් කියන්නේ වක්‍රව කියනවා. ඒ කියන්නේ අනාගාමි වෙච්ච කෙනා තුල මේ වගේ ඒ මාන්නය තියෙනවා. එයා කෙලින් කියන්නේ ඒක වක්‍රව කියනවා. ඒක සියුම් ප්‍රශ්නයක්. හැමෝගෙම යාපත පිණිස අපි මේ දේ කරමු කියලා කියනවා හැමෝගෙම යාපත පිණිස හැමෝගෙම යාපත පිණිස කරන දේ තමයි කිසිම දෙයක් නොකර ඉන්න එක. ඇයි අනාගාමි වෙච්ච කෙනාට මේ හඩුව තේරෙන්නේ නැත්තේ? එහෙනම් සකු르දාගාමි කෙනා කෙලින් කියන්නේ එයා වක්‍රව කියනවා. ස්වාමින් වහන්සේලාට යම් යම් අඩුපාඩුකම් තිබුණාම අපි ඉදිරිපත් වෙලා ඒක සම්පූර්ණ කරනවා හේතුව ශාසනය සංගය අපි රැකගන්න පාය අපි අනන්ත අප්‍රමාණ දාන දෙනවා කියන එක නොකිය කියන ක්‍රමයක් නෙමෙයිද හොඳට තේරුම් අරගෙන යමක් අරගෙනලා පූජා කරනකොට පූජා කරන්නේ ස්වාමීනි මේක සතර දිපාගේ සංඝයා වෙනුවෙන් ගන්න කියලා පූජා කරනවා සතර දිපාගේ සංඝයාට පූජා කරනවා නම් සතර දිපාගෙට කියලා කෑල්ල කෑල්ල දෙන්න එපාය මේ ඉන්න ස්වාමීන් වහන්සේට තොන් පාක විතර බඩු පැටවුවාම ඒක සතර දිපාගේ වෙන්නේ කොහමද දැන් මේක කරත්තයක පටවලා හැදගෙන යන්න එපාය දැන් සම්පූර්ණ උන්වහන්සේ ගවයේ කියලා නේද මේ ප්‍රත්‍ය හැදගෙන සසර යන්නේ කොහමද උන්වහන්සේ මේ ප්‍රත්‍ය නඩත්තු කරගෙන තපස් රකින්නේ කොහමද සතර දිපාගේ සතර දිපාගේ කියලා උන්වහන්සේට යන්නේ දහින දිබ්බාගයක් නැති වෙලා උන්වහන්සේ සම්පූර්ණ හතරමන් වෙලා සංසාරේ එහෙනම් මේ වගේ සෝවාන් වෙච්ච සකු르දාගාමී වෙච්ච කට්ටියගේ මාන්නය තමයි මෙයාට දුන්නාම කුසල් වැඩි, මෙයාට දුන්නාම පින් වැඩි, මේ අය හරහා අපිට පින්කම් කරගන්න පුළුවන්, විශාල කුසල් එකතු කරන්න පුළුවන්, මේ වගේ සැප සම්පත් ඊළඟ භවයට තවත් 10 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් කියලා කෙලින් දුන්නාම ගන්න අර සතර දිභාගය කියලා මුලාවක් හදනවා, මාන්නයක් හදනවා. එහෙම හැදුවාම අර භික්ෂුවට ඒක ප්‍රතික්ෂේප කරන්නත් බෑ. සතර දිභාගේ සතර දිභාගය කියලා සේරම බඩමුට්ටු හත අත දාලා ඒ බඩමුට්ටු වලටම යට වෙලා ඒ බඩමුට්ටු වලටම හිර වෙලා උස්ම හැරලා අපවත් වෙලා උන්වහන්සේ මිය පරලොව යනවා මෙන්න මේකත් උම්මත්තක ස්වභාවයක් මේකත් මාන්න නිසා අටගත් ස්වභාවයක් සියල්ලන්ගේ යාපත සියල්ලන්ගේ යාපත කියලා ජල පද්ධති හදනවා විදුලි පද්ධති හදනවා කුටි පාසුකම් හදනවා වච්ච කුටි හදනවා හැමෝගෙම පාසුකම් පාසුකම් කියලා සුකෝපභෝගී මාලිගා දැන් හැදිලා දැන් හෙනෙන අය සැපේට හැලිලා ඒවත් එක්ක නිතරම ගැටෙනවා දැන් මාන්නියත් වැඩිලා දැන් ಗುಣධර්ම මොකවත් වැඩෙන්නේ නැහැ තියෙන ටිකක් පිරිහිලා දැන් වෙලා තියෙන හැමෝගම යහපත පිණිස නෙමෙයි හැමෝගම අයහපත පිණිස වැඩ කරලා එහෙනම් අනාගාමි කට්ටියටත් ඔය වගේ ප්‍රශ්න තියෙනවා හැමෝගම යහපත යහපත කියලා හදලා හදලා ඒකෙන් අන්තිමට වෙලා තියෙන්නේ අයහපත අඩුපාඩු අදන්න මොකටද පාසුකම් අඩුපාඩු හදන්න මොකටද සුඛෝපභෝගී ජීවිත ලද දෙයින් සන්තෝෂ වෙන ඒ අඩුව ඉස්සල්ලා අදලා ඉන්න එපාය. ලැබෙන දෙයින් සෑයීමටපත් වෙන ඒ මානසිකත්වයේ ඉස්සල්ලා අදලා ඉන්න එපාය. හැමදේම යාපත කියලා අදන්න කලින් එහෙනම් මේ විදියට අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපගේ මාන්‍ය ප්‍රශ්න අපේ නොදැනුවත්වම නඩත්තු කරලා තිනවා. දැන් තේරුම් ගන්න ඕනේ මේ ආයතන හය තුලින්ම අපි නියතමානිකම වෙනුවට මාන්නේම නැත්තම් මමත්වයේ මේ වඩලා තියෙන්නේ. එහෙනම් හදින්දලා අපේ ඒ අසකන දිව නාසය සමසිත තුලින් නියතමානිකම වඩන්නට ඕනේ. ඒ කොහොමද වඩන්නේ කියලා කිව්වාම දකින හැම දෙයක්ම දැක්කා නෙමෙයි පේනවා කියලා හදනවා කියන්නේ ඇස පස්සෙන් නියතමානිකම හදනවා අද ඉඳලා අසවලා බැන්නා කියලාවත් ප්‍රශංසා කළා කියලාවත් ගන්නෙ නෑ. හැයෙනවා කියලා විතරක් ගන්නවා. හැයෙන බව විතරක් ගත්තොත් යන්න ඇසීම තුළින් එයා ශ්‍රෝතය තුළින් නියතමානිකම වඩනවා. මගේ අදහස කියන එක නෙමෙයි වටින්නේ ඒ කියන හදාස තුලින් කිසිම කෙනෙකුගේ සිතට කායට දුක් නොදී කියන එකයි වටින්නේ අන්න වචනවල නියතමානිකම ඒ වාචාවෙන් අදන්නට ඕනේ මට ඕන විදිහට ජීවත් වෙනවා. මගේ ජීවිතය මටයි අයිති. මගේ සිත මට ඕන කෙලෙසයක් ඉතන්න පුළුවන්. මගේ ජීවිතය මට ඕන විදිහට පරාජිකා වෙන්න පුළුවන්. මට ඕන නම් බොනවා, මට ඕන නම් බුදිනවා, මට ඕන නම් මං ඇරිලා ඉන්නවා, මට හිතුණත් මං භාවනා කරනවා, හිතුණ නැත්නම් මං ගෙදර යනවා, සිවුරු ඇරලා මේ විදිහට හිතනවායි කියලා කියන්නේ එයා දැන් මාන්නයක් නෙමෙයිද වඩන්නේ මගේ ජීවිතය තමයි මට ඕන දෙයක් කරන්න පුළුවන් තමයි හිතුනොත් මං සිල් වඩනවා හිතුනොත් මං දුස්සීල වඩනවා ඒකේ මට අයිතිය තියෙනවා හැබැයි ඒකෙන් අකටයුතු වෙන්නේ ශාසනයටත් තථාගතයන් වහන්සේටත් ඒ කෙලෙස් නිසා ලෝක සත්‍යයට දුක ලැබෙනවා මේ වේව් තරංගවල තියෙන ධාරිතාව වැඩි වෙලා මේ සියලුම ගස්කොළන් වලට ඒ නිසා ආපදාවක් වෙනවා ඇයි මගේ ජීවිතේ මම විඳිනවා ඇයි අනිත් අයට කරදරයක් වෙන විදිහට විඳින්නේ මගේ සිත මට රාගික දේවල් හිතන්න අයිතියක් තියෙනවා. මගේ සිත මට වෛරෙන් හිතන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒ චෛතසිකය ලෝකෙට මිශ්‍ර වුණාම ලෝකෙට මකට යුක්තක් වෙනවනේ. ඒකේ වගේ කීමයි Taman ගන්න නැත්තේ. තමන්ගේ කය තමන්ට ඕන විදිහට අනාචාරය ඇසිරෙන්නත් පුළුවන් සීලෙන් ඇසිරෙන්නත් පුළුවන් තමන්ට ඕන නම් සිවුරේ ඉන්නත් පුළුවන් ඕන නම් සිවුර හැරලත් යන්න පුළුවන් හැබැයි එහෙම කරාම තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදිහට ජීවත් වෙනවා කියන මාන්‍ය නඩත්තු කළා විතරක් නෙමෙයි ඒ නිසා ඇතිවෙන නිന്ദා අපාස ඒ නිසා ඇතිවෙන සාසනික කැලැල්ල අගෞරව දැන් මේවා අනිත් අයගේ ප්‍රශ්න නේද ඇයි තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න ගෙයින් අනිත් අයට අනිත් අයගේ ශාසන වලටත් අනිත් අයගේ ප්‍රතිපත්ති වලටත් ලෝක සත්‍යයේ විවේකයටත් අපි කරදරයක් වෙන්නේ, හිංසාවක් කරන්නේ, ඒ අයට දුක දෙන්න අපට තියෙන අයිතිය මොකද්ද? එහෙනම් අද ඉඳලා මගේ සිත මට ඕන විදිහට හිතනවා, මගේ ඇස මට ඕන දේක් බලනවා, මගේ කය මට ඕන විදිහට ජීවත් වෙනවා කියන මානසිකත්වය, මාන්නේ මානසිකත්වයක් ඒක අත්හරින්න අද ඉඳලා ලෝකයාට කරදරයක් නොවන විදිහට බලනවා, ලෝකයාට කරදරයක් නොවන විදිහට ආගන්නවා, ලෝකයාට කරදර නොවන විදිහට කතා කරනවා, ලෝකයාට කරදර නොවන විදිහට ජීවත් වෙනවා, ලෝකෙට මන් නිසා කරදරයක් ඇති නොවන විදිහට සිතනවා කියන මෙන්න මේ පරාර්ථකාමී මානසිකත්වය ඇති කරන්න මේක තමයි නියතමානිකමේ කමඨාන එහෙනම් අදින් පස්සේ අපිට ඕන විදියට බලන්න බෑ ලෝක සත්‍යයට ප්‍රශ්නයක් නොවන විදියට බලන්නට ඕනේ ඒක නියතමානී ගුණය ඇයෙන හැම දෙයක්ම ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් ගන්න එපා. ඇයෙන බව පමණක් ගන්න. ඒ නියතමානි ගුණය දැන් ඉඳලා වඩන්න. ඉතන ඉතන හැම දෙයක්ම වාචාලකමට කතා කරන්න යන්න එපා. අවශ්‍ය දේ පමණක් කතා කරන්න. දෙතිස් වචන වලින් සීමා වෙන්න, ඒ වලින් නිදහස් වෙන්න, අවශ්‍ය නිවනට ගැලපෙන දේවල් පමණක් කතා කරන්න ඒ සම්මා වාචාව කියන නියතමානි ගුණය මේ මොහොතේ ඉඳලා වඩන්න මෙච්චර කාලයක් අපේ මාන්නයෙන් වැඩ කළා, ඊතුවක්කාරකමෙන් වැඩ කළා, උඩඟුකමෙන් වැඩ කළා, අපට ඕන විදිහට අපේ ජීවිතය අපි ගත කළා. හැබැයි හදින් පස්සේම වෙන්න බෑ. සාසනයට ගැළපෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. සමාජයට ගැළපෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. පවතින නීති රීති වලට ගැළපෙන විදිහට ජීවත් වෙන්නට ඕනේ. කිසිම සත්‍යයේ සිතට කයට දුක් නොලැබෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. ඒ වායාමයේ කියන සම්මා වායාමයේ කියන ඒ ඒ නියතම හාමානි ගුණය ඒක වඩන්නට ඕනේ. එහෙනම් අපේ සිටිවිලි වල අපි නිදාගෙන කල්පනා කළා රාගික දේවල්, නිදාගෙන කල්පනා කළා තෘෂ්ණාධික දේවල්, නිදාගෙන කල්පනා කළා ශාසනයට පැවිදිකමට ගැලපෙන්නේ නැති දේවල්, නිදාගෙන කල්පනා කළා සමාජයට ගැලපෙන්නේ නැති දේවල්. එහෙනම් මේ විදියට අපි කල්පනා කරපු හැම දෙයක් තුළින්ම අපටත් භවයක් ඇති වුණා, අපටත් කර්මයක් ඇති වුණා. ඒ සිතිවිලි නිසා ලෝකෙටත් කර්ම ඇති වෙලා අද මන් නිසා ලෝකයක් පිරීලා මිනිස්සු දුක් විඳිනවා. එහෙනම් හද ඉඳලා සම්මා සතිය වඩන්නට ඕනේ. ලෝකෙට ගැළපෙන දේවල් කල්පනා කරන්න, ලෝක සත්‍යයට දුක නොලැබෙන දේවල් කල්පනා කරන්න, Tamange දුක දුකෙන් නිදහස් වෙන දේවල් කල්පනා කරන්න. මේ සම්මා සතිය තමයි නියතමානී ගුණය. මේක වඩන්නට ඕනේ. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි ආයතන 6 තුලින් නියතමානිකම වඩන්නට ඕනේ අපේ මාන්නය බෑර කරන්නට ඕනේ මාන්නය බෑර වෙන්න බෑර වෙන්න බෑර වෙන ප්‍රතිසතියට අනුව අපි සෝවාන් වෙනවා අපි සකු르දාගාමි වෙනවා අනාගාමි වෙනවා ඒ අනාගාමි වෙච්ච කෙනා එකපාරටම අතුරුදාන් වෙනවා පුද්ගලයෙක් නැත්තටම නැති වෙලා යනවා. ඒ කියන්නේ එයා රාහත් වුණා. එහෙනම් සෝවාන් වෙච්ච කෙනා මම සෝවාන් වුණා කියලා දන්නවා. සකු르දාගාමි කෙනා දන්නවා. මම දැන් ගොඩාක් ගැඹුරින් සිල් රකින්නවා. මං ගොඩාක් ශ්‍රේෂ්ඨයි කියලා. හැබැයි අනාගාමි වෙච්ච කෙනා දන්නවා. මම රාහත් වුණා වාගේ මට දැනෙනවා. හැබැයි යම් යම් අවස්ථාවල පුංචි පුංචි ඇලින් ගැටීම් තියෙනවා. තාම වැඩ ඉවරලා නැහැ. නමුත් මගේ ආයතන හය තුළ අර අවුෙන් නැති ස්වභාවයක් තියෙනවා. කරන්නේ නැති ස්වභාවයක් තියෙනවා. කෙරෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි අවුෙන් නැති වුණාට තාම අවුෙන පුංචි ස්වභාවයක් මන් තුළ සරල ස්වභාවයක් පවතිනවා. මේ අඩුව එයාට තේරෙන නිසා එයාට තේරෙනවා ඒ නමං ඒ උත්තරීතර තැනට ගිහිල්ලා නැහැ. එකපාරට ඔක්කොම ඉස්සුණා වාගේ අර වතුර බෝතලේ බිමට ඇලුවා වාගේ ඒ සේරම දන දාන්න ඉවර වෙලා ඒ ගබඩාව ඉස්සුණා වාගේ සේරම ටික ඉවර වුණා වාගේ දැනෙනවා. එතකොට එයාට දැනෙනවා කරන්න දෙයක්වත් නැහැ, කෙරෙන්න දෙයක්වත් නැහැ. එහෙම කෙරෙන බවක් දැනගන්න කෙනෙකුත් නැහැ. ඒ කියන්නේ rahat වුණා. අන්න ඒ මානසිකත්වයට එනකම් මේ නියතමානි ගුණය වඩන්නට ඕනේ. තාම අපේ කුසල් අකුසල් වලට අපි ප්‍රතිචාර දක්වනවා. තාම මනාම රූප වලට ප්‍රතිචාර දක්වනවා. තාම ඇලින් ගැටීම් අපේ ආයතනවල ක්‍රියාකාරීත්වයන් තුළ තියෙනවා. එහෙනම් සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ අපි මාන්නය වැඩුවා උම්මත්තකයෝ වාගේ භවයේ නැවත නැවත නිර්මාණය කළා පුද්ගලයා ඉන්නවා කියන්නේ ඒකාන්ත වශයෙන් ඉපදෙනවා එහෙනම් ඉපදිච්ච හැමෝටම දුක ඒකාන්ත වශයෙන්ම හුරුම වෙනවා එහෙනම් අපි නැවත නැවත භවගාමි ජීවිතයක් වැඩුවා නැවත නැවත සසරේ ඉපදීමක් නිර්මාණය කළා ලෝකේ හැම තැනම අපට වැරදුනේ මේ මාන්නේ නිසා අපේ ළඟ තියෙන උම්මත්තක ස්වභාවය නිසා හදින්දලා අපි නියතමානි වෙමු අපේ අඩුපාඩු අපි අදාගනිමු අඩුපාඩු අඩුපාඩු පෙන්නකොට නියතමානි වෙමු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණධර්ම අද හිඳලා අපි ආදර්ශයට ගමු ඒ පුතුජන ස්වභාවයෙන් හිටපු පෝටලේ තෙරනමගේ ඒ චරිත ගුණාංග අපි ආදර්ශයට ගනිමු මේ මොහොතේ ඉඳලා අපට ලැබෙන සෑම අවවාදයක් අනුශාසනාවක්ම අපි නියතමානි ගුණයෙන් යුක්තව ඒක පිළිපදිමු. අපි දන්න අඩුපාඩු හදාගනිමු. නොදන්න දේවල් පෙන්වලා දෙනවා සාදු කියලා ඒ වගේ අපි ඒවත් අදාගනිමු. මේ විදිහට අපේ ජීවිත කාලයේම අපි දන්න දේවලුත් අදාගෙන නොදන්න දේවල් අනිත් අයගෙන් ආගෙන ඒවත් තේරුම් අරගෙන හදාගත්තාම දැන් අපේ භවයේ කෙලවර වෙන්නේ නැද්ද? අපිට මේ සංසාරයෙන් එතර වෙන්න ඒ උත්තරීතර විතර අවස්ථාව අපට උරුම වෙන්නේ නැද්ද? එහෙනම් නිය පිටට ගත්ත පස්තික නම් ඒ සසරෙන් එතර වෙන ඒ උත්තමයෝ මම පුළුවන් තරම් උත්සාහ ගන්නට ඕනේ මහ පොළොවේ පස් වෙන්න නෙමෙයි අර නිය පිටේ පස් වෙන්න. එහෙනම් අපේ ජීවිතේ හැමදාම අපි උත්සාහ කරලා තියෙන්නේ වෑයම් කරලා තියෙන්නේ නැවත නැවත මහ පොළොවේ පස් වෙන්න මහා පොළවේ පස්වලට උරුමකාරය වෙන්න එහෙනම් නියපිටේ පස්වලට වෙන්න නියතමානිකම කියන කමඨාන වඩමෝ ඒ ගුණය ඇසකන දිව නාසය සමසිතෙන් වඩමෝ අද ඉඳලා අපේ ජීවිත අපි වෙනස් කළා අද ඉඳලා අපේ පාර්මිතාව අපි වෙනස් කළා කුමක්ද අපේ පාරමිතාව මා දන්න සියලුම කෙලස් ටික නිරෝධ කරනවා නොදන්න දේවල් අනිත් අයගෙන් ආගෙන දැනගෙන අවවාද අනුශාසනා වලින් ලැබෙන සෑම දෙයක් පිළිම අඩුපාඩු හදා ගන්නවා එහෙනම් දකින්නකොට දැක්කා කියන එක ගන්න එපා පේනවා කියන නියතමානි ගුණය හදන්න ඇසෙනකොට මා විසින් ඇසුවා කියන එක නෙමෙයි ගන්නට ඕනේ ඇයෙනවා කියන නියතමානි ගුණය ගන්නට ඕනේ වඩන්නට ඕනේ කතා කරනකොට කිසිම කෙනෙක්ගේ සිතට කායට දුක නැල නොලැබෙන නියතමානි ගුණයෙන් කතා කරන්නට ඕනේ. මාගේ චර්යාව සාසනයට ගැලපෙන, තපස් ජීවිතයට ගැලපෙන, මගේ නිවීමට ගැලපෙන නියතමානි චරිතයක් වශයෙන් මේක හරිගස්ස ගන්න ඕනේ, නිවැරදි කර ගන්නට ඕනේ. සිටිවිලි වල අනිත්‍යයට තමන්ටත් අකටයුත්ත නොවන කෙලෙස් විරහිත චෛතසික ඇති වෙන්නට ඕනේ. නිවනට ගැලපෙන දේවල් කල්පනා කරන්නට ඕනේ. එහෙම වුණොත් ඒ තුළින් සම්මා සතිය කියන නියතමානි ගුණය වැඩෙනවා. එහෙනම් මේ ජීවිතයේ පුරාවටම අපි නිවතමානී ගුණය අපගේ ජීවිතයේ පාරමිතාවක් වශයෙන් වඩනවා. එහෙනම් නියතමානී සරණං ගච්ඡාමි කියලා අපි මේ ගුණයේ සරණ යනවා මේ මොහොතේ ඉඳලා සකන දිවනාසයේ සමසිතෙන් නියතමානි ගුණේ වඩන්න ඒ තුලේ මාන්නය නිරෝධ කරන්න පුද්ගලයා අතුරුදාන් කරන්න පුද්ගලයා කියන්නේ මායයා මායයා පරාජය කරන ආයුධයයි මේ දුන්නේ මායයාගෙන් බේරෙන ඉස්වස්මයි මේ දුන්නේ මායයාගෙන් පරිසම් වෙන ලයිවස්මයි දුන්නේ කෙලෙස් වලින් අපේ සිත දුස්සිය කරන කෙලෙස් වලින් ඇස දුස්සිය කරන කෙලෙස් වලින් කන දුස්සිය කරන මාන්‍ය උද්දච්චකම වලින් ඒ චරිතය දුස්සිය කරන සිතවිලි වලින් සිත දුෂ්‍ය කරන ඒ සියලෝම කෙලෙස් වලට පාර දෙන නියතමානිකම කියන අසිපතයි මේ අතට දුන්නේ. එහෙනම් දැන් අපිට නියතමානි කියන අසිපත තියෙනවා. නියතමානි කියන ලයවැස්ම තියෙනවා. නියතමානිකම කියන ඉස්වැසුම තියෙනවා. එහෙනම් දැන් අපේ ඒ මාන්නය කියන උම්මත්තකකම කියන ඒ මායයට පාර දෙන්න දැන් අපට පුළුවන් නේද? මායයට සටන් කරන්න පුළුවන් නේද? එහෙනම් මේ මාන්නය කියන මායයට අපි පාර දෙන්න ඕනේ නියතමානිකමෙන් නියතමානි ගුණයෙන් කෙලෙස් වලට පාර දෙන්න සෑම කෙලෙසයක්ම ඒ නියතමානිකමෙන් පරාජය කරලා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට ඔප්පු කරන්න එහෙනම් මේ දේශනාව අපේ ඒ අවබෝධය වෙනස් කළා. අපි තුල තිබිච්ච ප්‍රඥාව වෙනස් කළා. දැන් අපේ අවබෝධය තිබුණට වඩා වැඩි. අපි දැන් ප්‍රඥාවෙන් තවත් පියවරක් කියලාට ආවා. එහෙනම් අපේ අඩුපාඩු හැම එකක්ම අපි තේරුම් ගත්තා. නියතමානී ගමේ ශ්‍රේෂ්ඨත්වය අපි අවංකවම තේරුම් ගත්තා. එහෙනම් මේ තප්පරේන්ද අපි මේ ගුණේ වඩමු. මේ මොහොතේ ඉඳලා මේ ගුණේ සරණ යමු. එහෙනම් අසකන දිව නාසය සමසිතෙන් මේ කමඨාන වඩලා නියතමානිකමෙන් සියලු කෙලෙස් පරාජය කරලා මාය අන්ත පරාජයටපත් කරලා රාත් බෝධියට පැමිණිලා ඒකාන්ත වශයෙන්ම මේ භවයේ පිරිණිවන් පාන්න මේ කමඨාන ධර්ම දේශනාව මේ තුලින් ලබා ගත්තා වූ අවබෝධයේ ප්‍රඥාව අපගේ රාත් බෝධිය පිණිස ඒක ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.